ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කියලා කොටස් දෙකක් තියෙනවා. සද්දා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ කාරණා පහ ඉන්ද්‍රිය ධර්ම වලටත් යනවා, බල ධර්ම වලටත් යනවා. සද්දා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, පඤ්ඤා බලය. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පරිපූර්ණත්වයට පත් වන අවස්ථාව තමයි මහ රහත් ඵලය කියලා කියන්නේ. ඉතින් ආන් ඒක නිසා මේ සමාධිය පිළිබඳව හොඳ පැහැදිලි අවබෝධයක් නිවන් දැකීමට කැමැති ශ්‍රාවකීන්ට ලැබිය යුතුයි. සමත භාවනා කියනත් සමාධි භාවනාව හඳුන්වනවා. සමතය කියලා කියන්නේ ඒකාග්‍රතාවය. ඒක අග්‍රතාවය. විවිධ අරමුණු කරා දුවන්නා වූ සිත එක අරමුණකට අරමුණක පිහිටවා ගන්නවා. ආන් එතන ඒ සිත සමාධිගත වෙනවා. එතකොට සම්මතය තුලින් සමාධියට යනවා. සමාධිය තුළින් ප්‍රඥාවට යනවා. සමාධිය තුළින් ප්‍රඥාවට යන්නේ කොහොමද? විවිධ අරමුණු කරා ගමන් කරන අවස්ථාවේදී අපේ මනසට විවේකයක් නැහැ. මනට හෝගාලා එනවා එනවා එනවා එනවා එනවා. එතකොට අවිවේකී මනසක් අපිට තියෙන්නේ. අවිවේකී මනස ඊටා ඉක්මනින් දුර්වලභාවයටපත් වෙනවා. එතකොට මනස දුර්වල වුණා නම් එයාට ධාරණ ශක්තිය නැහැ. ධාරණ ශක්තිය කියන්නේ මොකන්ද? බුද්ධිමත් භාවය. ධාරණ ශක්තිය නැත්නම් එයාට සිතන්න විමසන්න පුළුවන් කමක් නැහැ. බුදුදහම අවබෝධ කරගන්න සුණාත, ධාරේත, චරාත මේ අවස්ථා තුන පහු වෙන්න ඕනේ. ඒතර සුණාත තිබුණට දරා ගැනීමේ ශක්තිය නැතිනම් හැසිරෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට මෙතන හැසිරීම කියලා කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. සිතේ මහා විමසීම. ඒතර ධර්මයේ අවබෝධ කරගන්න අවශ්‍ය කරන කාරණා ටික තමයි සත්පුරුෂයෙක් වෙත යාම, ධර්ම ශ්‍රවණය කිරීම, ශ්‍රවණය කරගත්තා වූ ධර්මයේ දරා ගැනීම. දරාගත්තා වූ ධර්මයේ සිටීම හා විමසීම. සිතා විමසා බලා තමා තුළින් දැන ගැනීම. පච්චත්තං වේදිතබ්බෝ කියන්නේ. එතකොට ඒ සඳහා අපිට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය කරනවා මානසික ශක්තියක්. ආන් ඒක තමයි මේ සමත භාවනාවෙන් අපි ලබා ගන්න එක්තරා ශක්තිය. මානසික ශක්තිය. ඊළඟට දරාගත්තර මදි. සිතන්න විමසන්න ඕනේ. සිතන්න විමසීමට ශක්තිමත් හිතක් ඕනේ කරනවා. ශක්තිමත් හිත කියලා කියන්නේ උපේක්ෂක හිතට. අන්තගාමී හිතකින් කවදාවත් නිවැරදි තීරණයක් දෙන්න බෑ. එහෙමනම් සිත ශක්තිමත් කරගෙන උපේක්ෂා කරගත්තාම අන්න ඒ සිතින් ඇති කරගන්නා වූ චින්තනය තමයි නිවැරදි චින්තනයක් බවට පත් වෙන්නේ. එතකොට අපිට ප්‍රධාන වශයෙන්ම නිවන් දැකීමට අවශ්‍ය කරන කාරණා දෙකක් මම ඉදිරිපත් කළා. එකක් බුද්ධිමත් බව. ඒ කියන්නේ මානසික ශක්තිය. අනික චින්තන ශක්තිය. චින්තන ශක්තියක් තියෙන්නේ උපේක්ෂක හිතකට පමණයි. අන්තගාමී හිතකට චින්තන ශක්තියක් නැහැ. ඒ චින්තනය කවදාවත් අන්තගාමී හිතකින් නම් දීලා තියෙන්නේ නිවැරදි තීරණයක් නෙමෙයි. පැහැදිලි නේද? ආන් ඒක නිසා සත්‍ය අවබෝධ කර ගැනීමට කැමති අයට මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මවල සඳහන් කරලා තියෙන සමාධි ඉන්ද්‍රිය කියන එක සමාධි බලය කියන එක අවශ්‍යයි. ඒකට සමාධිය කියන වචනේ තේරුම චිත්ත ඒකාග්‍රතාවය. චිත්ත ඒකාග්‍රතාවය. එතකොට මේ චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍ය නම් කෙනෙකුට රාගික, ද්වේෂ සහගත අරමුණක් අරගෙනත් ඒකාග්‍ර කරගෙන සමාධිගත වෙන්න පුළුවන්. දැන් රාගික අරමුණක් අරගෙන ඒකෙම සමාධිගත වෙනවා. ද්වේෂ සහගත අරමුණක් අරගෙන ඒකම හිත හිතා ඉන්නකොට එතන සමාධියක් තියෙනවා. ඒවට කියන්නේ මිච්ඡා සමාධි කියලා. මිච්ඡා සමාධි. මිච්ඡා සමාධිය වලින් අපිට අහිතකර භාවයක් මිසක් කවදාවත් හිතකර භාවයක් ලැබෙන්නේ නැහැ. එතකොට බුදුදහමේ උගන්වන බෞද්ධ සමාධි භාවනාවෙහි උපේක්ෂක අරමුණක් අරගෙන ඒ උපේක්ෂක අරමුණට චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගන්නවා. එතකොට මේ සමත භාවනාව සමාධි භාවනාව පිළිබඳව අබුද්ධෝත්පාද කාලයේත් මේ භාවනා ක්‍රම තිබුණා. ඒ අබුද්ධෝත්පාද කාලයේ කසින මණ්ඩල හදාගෙන නීල කසින, පීත කසින, ඕදාත කසින, එතකොට තේජෝ කසින, වායෝ කසින කියලා කසින මණ්ඩල හදාගෙන තිබුණා. ඒව ඇති වැරද්දක් නෑ. ඒකෙනොත් අපිට සමාධිගත වෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ ආන අප ආන සති භාවනාව තුළින් තමයි චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න අපිට උපදෙස් දීලා තියෙන්නේ. දැන් ওই ආනාපාන සති භාවනාව කියන එක අබුද්ධෝත්පාද කාලෙත් තිබුණා. අනික් කසින මණ්ඩලකමක් තිබුණා. එතකොට මේ සියලුම අරමුණු වලින් බුදු පියාණන් වහන්සේ ගත්තේ ආන අප ආන සති භාවනාව. මොකද ඒක ඊටාම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. ආස්වාසය ප්‍රස්වාසය. මේක කයෙහි ස්වභාව සිද්ධියක්. 아무තුවෙන් රෙදි කෑලි හොයන්නවත්, නිල් පාට සායන් හොයන්නවත්, මෙටි අනන්නවත් අවශ්‍ය නෑ අපිට. මේ තියෙන්නේ. ආන අප ආන සති. එතකොට ආස්වාසය ප්‍රස්වාසය. ඒක ස්වභාව සිද්ධියක්. ආන්ගේ ස්වභාව සිද්ධියට හිත ඒකාග්‍ර කරගන්නයි කිව්වා. ආන අප ආන සති භාවනා. ඒකෙත් ඇලීමෙන් ගැටීමෙන් තොර පිරිසිදු වාතය තියෙන තැනකට යන්නේ කිව්වා. කොහෙද අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා වනාන්තරයකට යනවා වනාන්තරේ වාතය පිරිසිදුයි එහෙම නැත්නම් ගහක් යටකට යනවා එහෙම නැත්නම් මේ ශාලාවක් වුණත් කමන්නේ ලියක් වුණත් කමන්නේ පිරිසිදු වාතයේ තියෙන තැන ශූන්‍යාගාරය කියලා කියන්නේ මොකෙන්ද ශූන්‍ය වෙන්න ඕනේ සුගන්ධයෙන් හා දුර්ගන්ධයෙන් ශූන්‍ය වෙන්න ඕනේ සුගන්ධයේ තිබුණොත් කාමච්ඡන්දයට යනවා දුර්ගන්ධයේ තිබුණොත් ව්‍යාපාදයට යනවා ආන් එතකොට ශූන්‍යාගාරයට ගිහිල්ලා අපි හුස්මටම සිත ඒකාග්‍ර කරගන්නවා. අන්න එතකොට කාමච්ඡන්ද ව්‍යාපාදයට යනවා. ඊළඟට පංච නීවරණ වල අනිත් නීවරණ කීපය තමයි තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේවා තමයි පංච නීවරණ කියලා කියන්නේ. පංච නීවරණ කියලා කියන්නේ කුසල් දහම් වසාගෙන තියෙනා වූ ආවරණ කියන එකයි. මේ පංච නීවරණ වලින් කුසල් දහම් වඩාගෙන තියෙනකන් අපිට කුසල් දහම් වඩවා ගන්න දිනු කරගන්න බෑ. ඒක නිසා පංච නීවරණ යටකර ගැනීම තමයි විශේෂයෙන්ම මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඇලීමෙන් ගැටීමෙන් තොර පිරිසිදු වාතයක ළඟට ගියාන් පස්සේ කාමච්ඡන්ද ව්‍යාපාදයට යනවා. ඊළඟට උජුං කායං පනිදාය. කය ඍජුව තියාගත්තාම මොකද වෙන්නේ? නිදිපර ගතියට යනවා. තීන මිද්දයට යනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්ච කුක්කුච්ච කියන්නේ චරිතය පිළිබඳව සැකය. ඒ නිසා මොකද වෙන්නේ? සිත විසිරිලා යනවා. උද්දච්ච කියලා කියන්නේ. ඒක නිසා සීලයක පිළිටන්න කිව්වා. සීලයක පිළිටියන් පස්සේ අපේ චරිතය පිළිබඳව සැකයක් අපිට නැහැ. දැන් මේ පින්නතුන් පංච සීලයේ පිළිටලා තියෙනවා. ඊටාම පිරිසිදු සිල්වත් ගුණවත් පිරිසක් මේ කට්ටිය නේද? චරිතය පිළිබඳව සැකයක් නැහැ නේද? ඒතර කරපු දේවල් වලට කරපු දේවල් වලට හම්බ වෙයි පස්සේ ඈ. ඒ ගැන කලබල වෙන්න එපා. <laughs> දැන් පිරිසිදු වේ කට්ටිය. ආන් එතකොට චරිතය පිළිබඳව සැකයක් නැහැ. ඊළඟට විචිකිච්ඡාව කියලා කියන්නේ ගුරුවරයා පිළිබඳව සැකයක් තියෙනවා නම් ඒ සමාධිගත වෙන්න බෑ. දැන් අපේ ගුරුවරයා කවුද? අපි සියලු දෙනාගේම ගුරුවරයා බුදුහාමුදුරුවෝ නේද? අපිට බුදුහාමුදුරුවෝ ගැන කිසිම සැකයක් නැහැ. ඒක නිසා අපි බුද්ධාන මතයට අනුව බුදුහාමුදුරුවෝ දේශනා කළා වූ ක්‍රමයටම සමාධිගත වෙන්න ඕනේ. කොහොමද? පිරිසිදු වාතාශ්‍රය තියෙන තැනකට යනවා, කය ඍජුව තබා ගන්නවා, පහසුවෙන් තබා ගන්නවා, තබාගෙන ඇස් දෙක පියාගෙන උජුං කායං පනිදාය කියන්නේ ඒකයි කය ඍජු කරගෙන එක වතාවක් පමණක් ආස්වාද කරනවා ප්‍රස්වාද කරනවා. ඒ කුමක් සඳහාද? අරමුණක් ගැනීම සඳහා. එක වතාවයි. එතන ඉඳන් දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝව ආස්වාසයේ සිද්ධ වෙනවා නම් දීර්ඝව ආස්වාසයේ සිද්ධ වෙනවයි කියලා හිතනවා. ආස්වාසය දිග්ගායි දිග්ගායි දිග්ගායි කියලා හිතනවා. හැබැයි ආස්වාසයේ ප්‍රස්වාසයේ ස්වභාව සිද්ධියන් බව මතක තියාගන්න ඕනේ. මේක අපි කරන දෙයක් නෙමෙයි. දීර්ඝව ආස්වාස කරන්නේ දීර්ඝව ආස්වාසය කෙරෙන බව හිතනවා කිව්වොත් වැරදි. එතන කරනවා කියන එකක් තියෙනවනේ නේද? මේ ආස්වාසයේ ප්‍රස්වාසය කියන්නේ අපි කරන දෙයක් නෙමෙයි. මේක කයේ ස්වභාව සිද්ධියක්. නිින්ද ගියත් ඔක සිද්ධ වෙනව නේද? පැහැදිලිද නේද? දැන් මේ ඇහි පිල්ලම් ගහනවා කියන එක නම් අපි හිතලා කරන්නේ. ඒක නිින්ද ගියාන් පස්සේ ගහන්නේ නේද? ඒක තමයි. ආස්වාසේ ප්‍රස්වාසේ කියන එක ස්වභාව සිද්ධියක් නිින්ද ගියත් ඔක සිද්ධ වෙනවා. ඒක නිසා දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ආස්වාසයට ප්‍රස්වාසයට හිත යොමු කරගෙන දිග ස්වභාවයක් දැනෙනවා නම් දිග්ගයි දිග්ගායි දිග්ගායි ඒ දිග ස්වභාවයට අනුගතව හිතන්න පටන් ගන්න ඕනේ අනුගතව කියලා මම කියන්නේ දැන් දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි දිගයි දිගයි දිගයි කිව්වොත් වැරදි කොහොමද හිතන්න ඕනේ දිග්ගායි දිග්ගායි දිග්ගායි ඒ දිග ස්වභාවයට අනුවම මේ සිතවිල්ල යන්න ඕනේ එතකොට මේක ටික වෙලාවක් ගිහිල්ලා කෙටි වෙන්න පුළුවන්. කෙටි වෙනවා මිසක් අපි කෙටි කරනව නෙමෙයි ඈ. කෙටි වෙනවා මේක. ඌවා පාලනය කරන්න යන්න එපා. කෙටි වුණොත් කෙටි කෙටි කෙටි කෙටි කෙටි. මේක තව ටිකක් වෙලා ගිහිල්ලා සියුම් මනස භාවයක් පේන්න පටන් ගන්නවා. මේ හුස්මේ තියෙන අවස්ථා තුනක් මම මේ කියන්නේ කාගෙත් තියෙනවා ඔක. මිනිස්සුන්ගේ නෙමෙයි මේ තිරිසන් සතුන්ගේ පවා මේ හුස්මේ තියෙන අවස්ථා කීපයක් මම මේ පෙන්වන්නේ. අපිට ඕක තියෙනවා. එතකොට හොඳට හුස්මට අවධානය යොමු කරගෙන ඉඳලා ඒ හුස්මේ තියෙන ස්වභාවය ගැන හිතනවා එච්චරයි. වෙන මොකවත් එපා. හරිම ලේසි වෙන්නතුනේ මේක. දැන් එතකොට මේක සියුම් වෙන ස්වභාවයක් දැක්කොත් එහෙම කියන්නේ සියුම් වෙන බව අපිට දැනෙනව නේද? සියුම් වෙන බවම හිතනවා. සියුම් වීගෙන යනවා කියලා හිතනවා. එච්චරයි. ඒතකොට මේක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්වයකටපත් වෙනවා. හොඳටම සියුම් වෙනවා. අන්න එතෙන්දී අපි කියනවා සංසිඳිලා. සංසිඳිලා. සංසිඳිලා. සංසිඳිලා කියලා කියන්නේ හොඳටම හුස්ම සියුම් වෙනා ගිහිල්ලා දැන් හුස්මටම හිත හිර වෙලා හුස්මත් එක්කම අපේ හිත ඉහළ පහළ යන්න පටන් ගන්නවා. ආන් එතකොට වෙන කොහේවත් දුවන්න විදියක් නැහැ. අනුන්ගේ කාර්යයකට නැග්ගා වගේ තමයි කොටින්ම කියනවනේ. අපිට ඕනේ දේ යන්න බෑ. ඒ අනුන්ගේ කාර්යයකට නැග්ගාම කාර්යයක යන දිහා කියන එකයි තියෙන්නේ. අන්න ඒක තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. ආන අප ආන සති භාවනා. ආන කියන්නේ ආස්වාසය. අප ආන කියන්නේ ප්‍රස්වාරය. මේක කයේ ස්වභාව සිද්ධියක්. සති ඒකට අවධානයෙන් යුක්තව ඉන්නවා. හිත යොමු කරගෙන ඉන්නවා. පින්නතුනි ආනාපාන සති භාවනාව තුළින් සමාධිගත වීම හරීම පහසුයි පින්නතුනි. වෙන කිසිමක් දෙයකින් ඔච්චර ඉක්මනට සමාධිගත වෙන්න බෑ. මේක හුඟ දෙනෙක් තේරුම් ගන්නෙ නෑ. තේරුම් ගන්නෙ නැතුව මෙතන ගැටෙනවා මෙතන ගැටෙනවා ආස්වාසය කරනකොට මේ නාහි කෙරවල ගැටෙනවා ප්‍රස්වාස කරනකොට මේ තොලේ ගැටෙනවා. ඔය ගැටෙනේම බලන්න එපා. හොඳට ඇස් දෙක පියාගෙන හුස්ම දිහා යොමු කරගෙන ඉන්න බලන්න අපිට දැනෙන්නේ නැද්ද කියලා බලන්න. දැනෙනවා. ඔය හුස්ම ඉහළ පහළ වෙනවා දැනෙනවා නේද? එච්චරයි. එතකොට දිග ස්වභාවයක් නම් දැනෙන්නේ දිග්ගායි දිග්ගායි කියලා හිතන්න එච්චරයි. කෙටි ස්වභාවයක් දැනනොත් එහෙම කෙටි කෙටි කියලා හිතන්න. සමහර විට කෙටියට දැනිලා ඒක පාරට දික් වෙනවා. මේ පෙනහඬ හුලම් මදි වුණාන් පස්සේ ඒක පාරට දිග හුස්මක් අල්ලන්න පුළුවන්. එතකොට තියෙන දිගයි කියලා හිතන අච්චරයි. ආයේ දිගට වැටිලා එක පාරට කෙටි වෙන්නත් පුළුවන්. ඒතර කෙටි කියලා හිතනවා. ඒ නිසා පාලනය කරන්න යන්න එපා. ආන් ඒකයි මට අවධානයෙන් කියන්න තියෙන්නේ අන්න ඒකයි. පාලනය කරන්න යන්න එපා. මේක ස්වභාව සිද්ධියක් බව මතක තියාගෙන ඒ දෙස අවධානයෙන් ඉන්න දෙච්චරයි. මේ ධාන කියන වචනේ හැදිලා තියෙන්නේ කිලේසේ ඥායතිටි ඥානං කියලා. මේකේ අටුවාව. කෙලෙස් ඥායති කියන්නේ දවනවා කියන එකයි. කෙලෙස් දවන්නේ ධානයයි. ඔකට ඉතින් ධාන කියලා කියනවා, දැහන් කියලා කියනවා, ඥාන කියලා කියනවා. මොන අර්ථයෙන් කිව්වත් මෙතන කරන්නේ මොකක්ද? කෙලෙස් දහණය කරන එක. පළවෙනි වරට කෙලෙස් දහණය කරනවා. අපි ඒකට කියනවා පළවෙනි ධානය කියලා. කොහොමද මේ කෙලෙස් දහණය කරන්නේ? උපේක්ෂක අරමුණකට. උපේක්ෂක අරමුණකට ඒකාග්‍ර කරගෙන කය ඍජුව තියාගෙන සීලයක පිහිටලා බුදුහාමුදුරුව කෙරෙහි සැකයක් නැතුව අපි මේ සමාධි සුවයෙන් ඉන්නවා. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව. ඒතර මොකද යට යට යන්නේ මොකද්ද? කාමච්ඡන්ද ව්‍යාපාද යට යනවා, තීන මිද්දේ යට යනවා, උද්දච්ච කුක්කුච්චේ යට යනවා විචිකිච්ඡාව යට යනවා. දැන් මේ යට ගිහින් තියෙන්නේ මොනවද? කෙලෙස් නේද? අකුසලය යට ගිහින් තියෙන්නේ. අසත් ධර්මයේ යට ගිහින් තියෙන්නේ. මතුවලා තියෙන සත් ධර්මය. මොනවාද? විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. එතකොට මේ යෝගාවචරය මොකද මේ කරන්නේ? දක්ෂ යෝගාවචරයෙක් විසින් දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන උත්සාහයෙන් යුක්තව පංච නීවරණ යට කරගෙන කෙලෙස් දහණය කරගෙන ඉන්නවා. එතකොට මේ පළවෙනි දහන කියලා කියන්න ඕන ඔකට. ඒ පළවෙනි ධානය. එතකොට පළවෙනි ධානයේදී විතක්ක ਵਿਚාර දෙක තියෙනවනේ. ඒක නිසා අර පීති සුඛ කියන එක දැඩිව දැනෙන්නේ නැහැ. සාමාන්‍ය තත්වයට තමයි දැනෙන්න පටන් ගන්නෙ. මොකද මෙයා ආයාසයකින් යුක්තව විතක්ක ਵਿਚාර දෙකේ යෙදලා ඉන්නව නෑ නේද? වැඩක් කරමින් නැහැ මේක අනුභව කරන්නේ. ඒතකොට තදේටම පීති සුඛය දැනෙන්නේ නැහැ. පැහැදිලි? එතකොට මේ පළවෙනි දැහැන තුල බොහෝ වේලාවක් ඉන්නකොට අර ඒකාග්‍රතාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? පංච නීවරණ තවත් යට යනවා. පංච නීවරණ තවත් යට යනවා. ආන් මේ අවස්ථාවේදී අර පීති සුඛ කියන අවස්ථාව පීතිය හා සැපය බලවත් වෙන්න පටන් ගන්නවා. බලවත් වෙන්න පටන් ගන්නවා. අන්න ඒතර මොකද දන්නවද වෙන්නේ? විතක්ක ਵਿਚාර දෙක ගැළවිලා විසික් වෙලා යනවා. අන්න දෙවෙනි වරටත් කෙලෙස් දහණය කිරීම පටන් ගන්නවා. ඒකට කියනවා දෙවෙනි දැහන කියලා. දෙවෙනි ධානය කියලා කියනවා. පැහැදිලි නේද? මම උදාහරණයක් කියන්නම්. පාන් කෑල්ලක් ලෙව කකා ඉන්න මිනිහෙකුට හොඳ කේක් කෑල්ලක් ගෙනත් දෙනවා. <laughs> පාන් කෑල්ල විසික් වෙලා යනවා පැත්තකට නේද? මේ මේ කවුරුහත් කරන දේවල් නෙමේ ප්‍රීතිය වැඩි වෙන්න වැඩි වෙන්න විතක් ਵਿਚාර දෙක පැත්තකට ගැලවිලා යනවා. ගැලවිලා ගියාන් පස්සේ මොකද්ද තියෙන්නේ? අවිතක්කං අවිචාරං විවේකජං පීතිසුඛං ဒ ුතියඥානං උපසම්පජ්ජ විහෙරති. විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව දැඩි ප්‍රීතියකින් යුක්තව දෙවෙනි වරටත් කෙලෙස් දහනය දහනය කිරීම ආරම්භ කරනවා. අවිතක්කං අවිචාරං විවේකජං පීතිසුඛං ဒ ුතියඥානං දෙවෙනි වරටත් කෙලෙස් දවමින් ඉන්නවා. ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති. හොඳට මතක තියාගන්න මම මේ මුළු ලෝකේටම මේක ඇහෙන්න කියන්නේ මේ තියෙන්නේ රූපාවචර ප්‍රීතියක් නෙමෙයි. සමහර මෙතෙන්ද කියනවා ඕක රූපා රූප ලෝකයෙන් එන ප්‍රීතියක් කියලා. මේ කාම ලෝකයේ ඉන්න කෙනෙකුට රූප ලෝකයෙන් කොහොමද ප්‍රීතියක් ඇති වෙන්නේ? ඉතින් සමහර කියනවා ඕක රූප රාගය කියලා. රූප රාගයක් වේද කාම ලෝකයේ ඉන්න කෙනෙකුට. මේක තේරුම් ගන්න බැරුව හුඟ දෙනෙක් කියනවා ධානය වලට මිනිසුන්ට යන්න කියලා දෙන්න එපාලු. ප්‍රථම ධානයට ගියාන් පස්සේ රූප රාගය ඇති වෙනවලු. ඈ තවත් ඕක රූප රාගය අරූප රාගය කියලා මේ රාගය වැඩෙනවලු. කවදාවත් පින්නතුනි හිතලා බලන්න උපේක්ෂක අරමුණක් ගත්තනම් කොහොමද අපිට රාගයක් ඇති වෙන්නේ? නිකන් හිතන්නකො ඒ කට්ටිය. අනික මේ ලංකාවේ ඉන්න කෙනෙකුට ලංකාවේ දේවල් පිළිබඳව රාගයක් ඇති වෙන්න පුළුවන්. ඈ නමුත් ජර්මනිය පිළිබඳව රාගයක් ඇති වෙන්න පුළුවන් ද ලංකාවේ ඉන්න මිනිහෙකුට? බෑ නේද? එහෙමනම් මේ කාම ලෝකේ ඉන්න පුද්ගලයෙකුට කොහොමද මේ රූප ලෝකේ රාගය ඇති වෙන්නේ? ඉතින් මේක තේරුම් ගන්න බැරුව අපිට දොස් කියනවා මොකද මේ මිනිසුන්ට ධාන වලට යන්න දී ගන්නන්න එපාලු. රූප රාගය ඇති වෙනවලු. ධාන ඕනෙම නැහැලු. ඈ මේ මේ ධාන කියන්නේ මොකද්ද? උපේක්ෂක අරමුණකට සිත ඒකාග්‍ර කරගෙන පංච නීවරණ යටපත් කරගෙන අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්මයේ මතු කරගෙන සත් ධර්මයේ තුල දහම් සුවය අනුභව කරමින් ඒ පුද්ගලයා ඉන්නවා. ධම්ම පීති. ආය වෙන කොහෙවත් පීතියක් නෙමෙයි. විවේක ජං පීති සුඛං. විවේකයේ තුලින් තමයි ප්‍රීතිය ඇති වෙන්නේ. විවේකය ඇති වෙන්නේ කොහොමද? උපේක්ෂක අරමුණකට හිත ඒකාග්‍ර කරගත්ත හැටි වෙන අරමුණ වල දුවන්න බෑ නේද? හැලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ නේද? ආන් එතනින් විවේකී ඇති වෙනවා. ඒ විවේකයේ තුලින් මොකද්ද වෙන්නේ? ප්‍රීතියක් හා සැපයක් ඇති වෙනවා. මේවට කියන්නේ මොන ප්‍රීති කියලාද? රූපරාග ප්‍රීති නෙමෙයි. මෙතන කියන්නේ ධම්ම ප්‍රීති කියලා. අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්මයේ තුලට ඇතුළු වෙලා දහම් සුවය, දහම් ප්‍රීතිය ලැබමින් ඉන්නවා. මේ මේ ගැන තමයි මට හොඳට අද තීරුම් කරලා දෙන්න ඕනේ. මම මාතෘකාව ගත්තෙත් ඕකටමයි. දැන් ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට තවත් මේ සමාධිය බලවත් වෙනවා. සමාධිය බලවත් වෙන්න බලවත් වෙන්න චිත්ත ඒකාග්‍රතාවයේ බලවත් වෙන්න බලවත් වෙන්න මොකද වෙන්නේ? පංච නීවරණ තවත් යට යනවා. පංච නීවරණ යට යන්න යට යන්න මොකද වෙන්නේ? සැපේටපත් වෙනවා. ප්‍රීතියට වඩා උතුම් සැපේ කියන එක. නිවන් ප්‍රීතිය කියන්නේ නිවන් සැපය කියලා කියන්නේ නේද? ප්‍රීතියට වඩා උතුම්. එතකොට තුන්වෙනි වරටත් කෙලෙස් දහණය වෙනවා කියලා කියන්නේ තුන්වෙනි ධානය කියන එක. තුන්වෙනි වරටත් කෙලෙස් දහණය වෙනවා කියන්නේ තුන්වෙනි වරටත් අර පංච නීවරණ යට යනවා කියන එකයි. ආන් එතන තුන්වෙනි ධාන තලය. එතන මොකක්ද තියෙන්නේ? සුඛ ඒකාග්‍රතාව. දහම් සැපේට මේ ඒකාග්‍ර වෙලා තියෙන්නේ. අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්මයේ තුලට ඇතුළු වෙලා දහම් සුවයෙන් සුවපත් වීම හැර වෙන දෙයක් නෑ පින්නතුනි. හිතන රූප රාග නෙමේ තියෙන්නේ. අරූප රාග නෙමේ තියෙන්නේ. කාමාවචර ලෝකයේ ඉන්න දක්ෂ යෝගාවචරයෙක් විසින් දැඩි අදිෂ්ඨානයකින්, දැඩි ආයාසයකින් පංච නීවරණ යට කරගෙන සද්ධර්මයේ මතු කරගෙන નિરાයාසයෙන්ම සුවපත් වෙලා ඉන්නවා. ධානය කියන්නේ ඕවා. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? කෙලෙස් වර්ධනය කිරීමක් නේද? තපස් කියන්නේ ඕක තමයි. තපස් දකින්නවා කියලා කියන්නේ. තපස් කියන්නේ මොකද්ද? තාපණය කරනවා මොනවද? කෙලෙස්. ඊළඟට මේ තනත්තාගේ සමාධිය තවත් වැඩි වෙන්න පටන් ගන්නවා. සමාධිය තවත් වැඩි වෙන්න වැඩි වෙන්න ඊටත් උසස් තත්වයකට මේ සිතපත් වෙනවා. මොකක්ද උසස්ම තත්වයේ සිත? උපේක්ෂක හිත. මෙන්න මෙතන තමයි චිත්ත ශක්තිය චිත්ත බලය ඇති වෙන්නේ. සිත කොච්චර සමාධිගත වුණත් ඒ තුළ උපේක්ෂාව නැත්තම් ඒ සිතට චින්තනයේ බලයක් නැහැ. අන්තගාමී හිතකින් ගන්න තීරණ වැරදි. නිවැරදි තීරණයක් දෙන්න නම් මොකද කරන්න ඕනේ? සිත මැදහත් කරගන්න ඕනේ. එහෙනම් ශක්තිමත් හිත කියන්නේ මොකේද? මැදහත් හිතර නේද? ශක්තිමත් හිත කියන්නේ මැදහත් හිතර. අන්න මේ සමාධියේ බලවත් වෙන්න බලවත් වෙන්න පංච නීවරණ එක පාරක් යට ගියා දෙවෙනි පාරක් යට ගියා තුන්වෙනි පාරක් යට ගියා හතරවෙනි පාරක් යට ගිහිල්ලා දැන් ආන් උපේක්ෂක වුණා වූ බලවත් සිතක් ඇතිව සම්මා සමාධියෙන් යුක්තව ඉන්නවා. දැන් මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කෙලෙස් දහණය කිරීමක් මිසක් වෙන දෙයක් නෙමෙයි. ඔය ඔය මොකද්ද මේ බ්‍රාහ්මණයෝ ඍෂිවරුත් මේවා කරනවා. දැන් බ්‍රාහ්මණයෝ කාම කාමච්ඡන්ද ව්‍යාපාද වලට කැමති නෑ. ඒගොල්ලෝ බ්‍රහ්ම ලෝක යන්නේ නෑ. හිතාගෙන ඉන්නේ බ්‍රාහ්මණයෝ කියන જાතිය. ඒක නිසා බමුණෝ ධානගත වෙලා මොකද කරන්නේ? කාමච්ඡන්ද ව්‍යාපාදේ යට කරනවා. යට කරන්නේ කොහේ යන්නද? බ්‍රහ්ම ලෝකෙට යන්න. ඒ බමුණන්ටත් මේ කාම ලෝකේ ඉන්නකන් ওই රූප රාග අරූප රාග ඇති වෙන්නේ නැහැ. ඒගොල්ල බ්‍රහ්ම ලෝකයට යන්න බලාපොරොත්තු වෙන ධාන වලට සමාදිනවා. මේ ධාන වලට සමාදින්න පටන් ගත්තාම පින්නතුනි පුදුම විදිහේ සතුටක් ඇති වෙන්නේ. ඒක නිසා මේ දැහන්ගත වුණා වූ පුද්ගලයා පංච නීවරණ යටපත් කරගෙන ධර්ම පීතිය ලබන්න පටන් ගත්තට පස්සේ මෙයා මේකට ඇබ්බැහි වෙනවා නවත්තන්න බෑ. ඉතින් මම උදාහරණයක් කියන්නද? අබින් කාපු එකා වගේ කොටින්ම කියනවනම්. ඒ කාට කණ්ඩ හිතෙන්නේ මේවා තමයි. වෙන මොකවත් කන්නේ නැහැ. ඌ නිතරම මොකද කරන්නේ ධානයගත වෙනවා. ධානයගත වෙන්න වෙන්න විශාල ප්‍රීතියක් ලබනවා. සැනසීමක් ලබනවා. මේ වැඩේ නිතරම කරන්න පටන් ගත්තාම මෙයාට මෙහෙම ක්ෂණයකින් පුළුවන් හතරෙන් ධානයට කොට වෙන්න. පංච නීවරණ අදි හතරක්ම යට කරලා දාන්න පුළුවන් එක සෙනෙකින්. දක්ෂ පුද්ගලයා. ආන් මේ தത്വයට මේ දැහැන් ටික හදාගෙන සකස් කරගෙන තියෙන පුද්ගලයා ප්‍රත්‍යඥයෙක් නම් ඒ ප්‍රත්‍යඥය මරණාසන්න අවස්ථාවේදී Tamante යන්න පුළුවන් ඉහළම ධානයට සමවැදිර තමයි මැරෙන්නේ. අන්න ඊට පස්සේ යා බ්‍රහ්ම ලෝකේ උපදිනවා. චතුර්ථ ධාන තලයේ උපදිනවා. එයාට යන්න පුළුවන්කම තියෙන තුන්වෙනි ධානයේත් නම් එයා තුන්වෙනි ධානයට ගිහිල්ලා මැරෙනවා. කවුද එහෙම මැරෙන්නේ? ප්‍රත්‍යඥයෝ. ප්‍රත්‍යඥයෝ. ඔය බමුණෝ එහෙම. අන්න එතනින් පස්සේ එයාට බ්‍රහ්ම ලෝකාගත රාගය ඇති වෙන්න පුළුවන්. රූප රාග අරූප රාග ඉන්නේ ඊට පස්සේ ඇති වෙන්නේ බ්‍රහ්ම ලෝකෙට ගියාන් පස්සේ. මෙහෙදී ඇති වෙන්නේ නැහැ. තේරුණා නේද? ආර්ය පුද්ගලයෙක් පින්නතුනි කවදාවත් ධානයකට සමවැදිලා මැරෙන්නේ නැහැ. ආර්ය පුද්ගලයෙක් මරණයටපත් වෙන්නේ Tamanට යන්න පුළුවන් ඵල සමාපත්තියට ගිහිල්ලාමයි. කවදාවත් ධානයකට යන්නේ ඒක නිසා ආර්ය පුද්ගලයේ අනාගාමී පුද්ගලයේ හැර අනාගාමී පුද්ගලයා ගැන වෙනම කතාවක් ඒක ඈ. අනාගාමී පුද්ගලයා කියන්නේ කාමරාග පිටික සමුච්ඡේද ප්‍රහාණය කරපු එක්කෙනානේ. එයා සුද්ධාවාසයේ උපදිනවා. ඒක වෙනම කතාවක්. නමුත් සෝතාපන්න සකදාගාමී ආර්ය පුද්ගලයේ කවදාවත් ධානයේකට සමවැදෙලා මැරෙන්නේ නැහැ. ඒක නිසා සෝතාපන්න සකදාගාමි ආර්ය පුද්ගලයේ කවදාවත් බ්‍රහ්ම ලෝකේ උපදින්නේ නැහැ. ආන් ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේ මේ දේශනාවේ විශේෂය ඔන්න ඔතනයි. එතකොට ආර්ය පුද්ගලයාගේ මේ ධ්‍යාන වලට සමවැදීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ආර්ය පුද්ගලයේ? පංච නීවරණ යටපත් කර ගැනීමක් පමණයි. කෙලෙස් බල බිඳීමක් ආර්ය පුද්ගලයා බලාපොරොත්තු වෙන්නේ. එයා ධානාගත වෙන්නේ බ්‍රහ්ම ලෝකයන්ට හිතාගෙන නෙමෙයි. එහෙනම් නිවන් දකින්න හිතාගෙන නේද? නිවන් දකින්න හිතාගෙන. ආන් ඒව තමා පින්නතුණු විශේෂයෙන්ම ඔය මං ඉන්ද්‍රිය පහක් පෙන්නවා නේද? සද්දා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා මේ පංච ඉන්ද්‍රිය තියෙන ආර්ය පුද්ගලයන් ප්‍රත්‍යඥයන්ට නෑ. එතකොට මේ ආර්ය පුද්ගලයාගේ සමාධිය තමයි ලෝකෝත්තර සමාධිය. මේකට කියනවා අධිචිත්තය කියලා. අධිචිත්තය. දැන් සීල සමාධි ප්‍රඥා කියන්නේ කොටස් දෙකකට බෙදනවා. සීල සමාධි ප්‍රඥා. එතන තියෙන්නේ ලෞකික සීල, ලෞකික චිත්ත, ලෞකික ප්‍රඥා. තව තියෙනවා අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියලා. මේ අදි කියන වචනේ යෙදලා තියෙන්නේ ආර්ය පුද්ගලයන්ට. ආර්ය පුද්ගලයෙක් සීලයක් රකින්නේ. ආර්ය පුද්ගලයෙක් සමාධිය ඇති කරගන්නේ. ප්‍රඥාව ඇති කරගන්නේ. තවත් මේ දිව්‍ය ලෝකේ රින්ගන්නද? බ්‍රහ්ම ලෝකේ රින්ගන්නද? නෑ නේද? ආර්ය පුද්ගලයෙක් මේ සීල සමාධි ප්‍රඥා ඇති කරගන්නේ කෙලෙස් දහණය කිරීම සඳහා මිසක් වෙන දෙයක් සඳහා නෙමෙයි. ආන් ඒක නිසා ආර්ය පුද්ගලයන්ගේ සමාධියට කියනවා අදිචිත්ත කියලා. ආර්ය පුද්ගලයාගේ සීලයට කියනවා අදිශීල කියලා. ප්‍රත්‍යඥයන්ට අදිශීලයක් නැහැ මොනවා කරලවත්. ප්‍රත්‍යඥයන් කොච්චර ලොකු වුණත් කොච්චර මහත් වුණත් අදිශීලයක් නැහැ. ප්‍රත්‍යඥයන්ට අදිචිත්තයක් නැහැ. ප්‍රත්‍යඥයන්ට අති ප්‍රඥාවක් නැහැ. උපාසකම්ම කෙනෙක් හරි ශ්‍රද්ධාව ඇති කරගෙන නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව නිවන් දැකීම සඳහා වැඩ කටයුතු කරගන්නවා නම් ආන් ඒ උපාසකම්මට අදි සීලය තියෙනවා, අදි චිත්තය තියෙනවා, අදි ප්‍රඥාව තියෙනවා. ඒ අයට කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ කියලා. ප්‍රත්‍යඥයන්ටත් මේවා තියෙනවා. ප්‍රත්‍යඥයන්ට සීලය තියෙනවා, ප්‍රත්‍යඥ සීලය. ප්‍රත්‍යඥ සමාධිය, ප්‍රත්‍යඥ ප්‍රඥාව. ඒකට කියන්නේ මොකක් කියලාද? සීල, සමාධි, ප්‍රඥා. ආර්ය පුද්ගලයන් ළඟට යනකොට අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා. මේ මේ අධිචිත්තයාගේ ස්වභාවය තමයි බ්‍රහ්ම ලෝකයේ අරමුණු කරගෙන නෙමෙයි මෙයා ධානගත වෙන්නේ කෙලෙස් දහණය කර ගැනීම අපේක්ෂාවෙන් නිවන් දැකීම සඳහා. දැන් බ්‍රාහ්මණයෝ ධානගත වෙන්නේ නිවන් දැකීම සඳහා නෙමෙයි. ඒගොල්ලෝ බ්‍රහ්ම ලෝකයාම සඳහා තමයි ධානගත වෙන්නේ. පැහැදිලි නේද? එතකොට ආර්ය පුද්ගලයන්ගේ සමාධිය තමයි මෙතන මේ ලෝකෝත්තර සමාධිය කියලා කියන්නේ. අනිත් සමාධියක් දැන් ප්‍රත්‍යඥයෙක් දැන් බ්‍රාහමණයෙක් ධානයගත වෙනවා කියන්නකො හතරවෙනි ධානයට යනවා කියන්නකො ඒකට සම්මා සමාධිය කියලා කියනවා අපි. මොකද දන්නවද? එතන තියෙන්නේ උපේක්ෂක අරමුණක් මත හතරවෙනි වලටත් කෙලෙස් දහණය කරගෙන ඉන්න නිසා අපි සම්මා සමාධිය කියලා කියනවා. පැහැදිලි? නමුත් නියම සම්මා සමාධිය තියෙන ආරිපුද්ගලයන්ට. ලෝකෝත්තර සම්මා සමාධිය තියෙන්නේ. මේ ටික පැහැදිලි නේද? එතකොට මේ ධාන වලින් බලාපොරොත්තු වෙන්නේ ප්‍රත්‍යඥයෝ නම් බ්‍රහ්ම ලෝකයන්ද බලාපොරොත්තු වෙනවා. නමුත් බෞද්ධයෝ කියලා කියන්නේ ආර්ය පුද්ගලයන්ට. බෞද්ධයෙක් කවදාවත් ධානගත වෙලා බ්‍රහ්ම ලෝකයන්ද බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රත්‍යඥයකට වුණත් පළවෙනි දැහන දෙවෙනි දැහන තුන්වෙනි දැහන හතරවෙනි දැහන කියන අවස්ථාවේදී රූප රාගය ඇති වෙන්නේ නැහැ ඒ කට්ටියට. කාම ලෝකේ ඉන්න පුද්ගලයෙකුට කොහොමද රූප රාගය ඇති වෙන්නේ? තේරුණා නේද? ඒගොල්ලන්ට මොකද්ද මේ ප්‍රීතිය? කොහෙන්ද මේ ප්‍රීතිය එන්නේ? පංච නීවරණ යටපත් කිරීම තුළින් අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්මයේ මතු කරගෙන විවේකයක් ලබාගෙන ප්‍රීතියටපත් වෙලා සැනසීමෙන් යුක්තව උපේක්ෂකව බාහිරින් යුක්තව ඉන්නවා ධාන කියන්නේ යන් ඒවා. ඉතින් මේවා පිළිබඳව අවබෝධයක් නැතුව අපිට බයිනෝ හරියට. මිනිස්සුන්ට ධාන වලට යන්න උගන්වනවලු, රූප රාගය ඇති කරනවලු. ආන් ඒ බණින කට්ටියට උත්තරයක් තමයි මම අද මේ දුන්නේ. මේ පිළිබඳව ඕනෙම කෙනෙක් එක්කලා සාකච්ඡා කරන්න මම සූදානම්. මේ කට්ටිය හොඳට මතක තියාගන්න මේ මොකද්ද කරන්න කියලා. මාර බල බිඳීමක් මේ කරන්නේ. මායාගේ බල, කෙලෙස් බල මායාවේ බල මොනවාද? පංච නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා මෙයා තමයි මාර බල කියලා කියන්නේ. මාර බල බින්දොත් නේද පහසුවෙන් මායя দমনය කරන්න විනාශ කරන්න පුළුවන්. ඕනෙම කෙනෙකුගේ බලයේ බින්දොත් විනාශ කරගන්න පුළුවන්. එහෙම නේද? බලයේ බිඳීමක් තමයි මෙතන කරන්නේ. මාර බල බිඳීමක්. ඉතින් සමහර කියනවා අපිට ඕනේ නෑ සමාධිය ඕනේ නෑ සමතේ ඕනේ නෑ සීලයත් ඕනේ නෑ කෙලින්ම විදර්ශනාවට යනවා කියලා. එයයි අපූර්වට. <laughs> පින්නතුණි මං තවක් ගැඹුරට යනවා. සත්‍තබොජ්ජංග. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා. එතකොට මේ සත්‍තබොජ්ජංගේහි සමාධි කියලා වචනයක් තියෙනව නේද? සත්‍ය බෝධි අංග කියලා කියන්නේ පින්නතුනි මහා ප්‍රඥාව ලබා ගැනීමට අවශ්‍ය කරන අංග 7. මේ අංග 7ේ පළවෙනි අංගය මොකද්ද? සති. සති කියන්නේ සතිපට්ඨානය. ඊළඟට ධම්ම විචය. ධර්මයේ පේන්න පටන් ගන්නවා. ඊළඟට වීරියක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙනවා. තේරෙන්නේ ධර්මයේ දකින්න දකින්න ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟට පස්සද්ධි සැහැල්ලු බවක් ඇති වෙනවා. ඊළඟට සමාධි. ඊළඟ සමාධියෙන් තොරව පුළුවන් ද මේ බෝධිඅංග වඩන්න බෑ. ඊළඟට පංච ඉන්ද්‍රිය ගන්න බලන්න. සද්දා, වීරිය, සති, සමාධි, ප්‍රඥා නේද? ඒතර පංච ඉන්ද්‍රිය තියෙන සමාධිය නේද? සත්ත බොජ්ජංගයේ සමාධිය තියෙනවා නේද? පංච බලවල සද්දා බලං, විරිය බලං, සති බලං, සමාධි බලං, ප්‍රඥා බලං. ඒ සමාධිය තියෙනවා නේද? එහෙමනම් කොහොමද ඔය මේ සමහරු කියනවා සමාධිය එපා වේ කට්ටියට. සීල සමාධිය ඕනෙම නැල්ලු. කෙලින්ම යනවා ප්‍රඥාවට. සුක්ඛ විදස්සක වේලිච්ච විදස්සක සුක්ඛ කියන්නේ වේලිලානේ හරියට හරි <laughs> ධර්මයේ තුලින් පුළුවන් නම් පැහැදිලි පිරිසුදු තේරවාදී හෝ මොනවාදී හොමක් කමන්නේ ත්‍රිපිටකය තුලින් පුළුවන් නම් හොයලා දෙන්න ඔය සුක්ඛ විපස්සක කියන වචනේ අටුවා වලින් හැර ආර්ය අෂ්ටාංගික මාර්ගය ගන්න බලන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඊට පස්සේ තමයි සම්මා ඥානයට යන්නේ. ඊළඟට තව සමාධිය මේ සමාධිය ගැන තව පොඩ්ඩක් විනාඩි 5ක් හරි මට කියන්න ඉඩ තියෙනවා. මේ සමාධිය විදර්ශනා සමාධිය කියලා එකක් තියෙනවා. විදර්ශනා සමාධිය ඇති වෙන්නේ මෙහෙමයි. සත්‍ය බොජ්ජංගේ වඩනකොට සත්‍ය බොජ්ජංගේ වඩන්නේ සම්මා සතියෙන් යුක්තවනේ. අපි හිතමු පංච උපාදානස්කන්ධය ගැන ඒ භාවනාව. එහෙම නැත්නම් විඥාන නාම රූප. හැම ක්‍රියාවක් ළඟදීම විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප කියලා අපි බලන්න උගන්වනවා. එහෙම උගන්වගෙන යනකොට මොකද වෙන්නේ? සති ධම්මවිචය විරිය පීති පස්සද්දි අන්න ඒ පුද්ගලයාට විඥාන නාම රූප හැර කිසිවක් පේන්නේ නැති තත්ත්වයකටපත් වෙනවා විඥාන නාම රූප තුනම සමාධිගත වෙනවා පැහැදිලි එයා එතනින් පැහැදිලිව දකිනවා අත්ති කායෝතිවා පන සතිපත්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නැතේ කිංචි ලෝකේ උපාදීයති මේ කමඨාන මේ බොජ්ජංග ටික වඩාගෙන වඩාගෙන යනකොට එයාට පැහැදිලිව අන්තිමට තීරණය වෙනවා පංච උපාදානස්කන්ධේ හැර විඥාන නාම රූප හැර කිසිවක් නැත කිසිවෙක් නැත ආන්ගේ කිසිවක් කිසිවෙක් නැති බව තුළම සමාධිගත වෙනවා ආන් ඒව තමයි විදර්ශනා සමාධි කියලා කියන්නේ ඒවා ආර්ය පුත්‍රයෙන් ලැබෙන්නේ දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ විදර්ශනා සමාධිය. සත්පොඥාංගයේ ලැබෙන්නේ විදර්ශනා සමාධිය. ඊළඟට තව සමාධියක් තියෙනවා අනිමිත්ත සමාධිය කියලා. අනිමිත්ත සමාධිය කියන්නේ මොකක්ද දන්නවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකිනකොට අනිත්‍ය කියන්නේ වේගයනේ. මේ රූපස්කන්ධයාගේ වේගය, නාමස්කන්ධයාගේ වේගය දැක්කයන් පස්සේ කිසිම අරමුණක් ගන්න බැරුව යනවා. සියලුම සංඥා නිරුද්ධ වෙලා යනවා. ඒ හැම මාර්ගඥානයක් ලැබනකොටම අනිමිත්ත සමාධියට යනවා. සංඥා වේදිතය නිරුද්ධ වෙනවා. දැන් සෝවාන් මාර්ගඥානය ලැබනකොටත් එක පාරටම මොකෝත් නොදෙනී යන ස්වභාවයකටපත් වෙලා සමාධියට යනව නේද? මෙතන ඉන්නවා හැම කට්ටියක් ගියරක් තියෙන. ඒකත් තියෙන මම යහන්නේ. තේරුණේ? එතකොට ආන් එක තමයි අනිමිත්ත සමාධිය කියලා කියන්නේ. අනිමිත්ත සමාධිය කියන්නේ ලෝක සංඥා සියල්ලක්ම ලෝක නිමිති සියල්ලක්ම ඉවත් වෙනවා. ඉවත් වෙලා ගියාන් පස්සේ ශූන්‍යතාවය තුල සමාධිගත වෙනවා. නිර්වාණයේ තියෙන ශූන්‍යතාවයනුත් එහා. දැන් රහතන් වහන්සේ අරිහත් ඵලයට ගියාන් පස්සේ මොකුත් නැහැ. ශූන්‍යයි. එතකොට දෙකක් එකතු වෙන්න විදියක් නැහැ විඥාණයට හටගන්න විදියක් නැහැ. එතකොට රහතන් වහන්සේ පිරිනවම් පාන්නේ අරිහත් ඵලයට ගිහිල්ලා. ශූන්‍යතාවය තුල පිරිනවම් පාන්නේ. දැන් ශූන්‍යතාවය තුල පිරිනවම් පාන පුද්ගලයාට සංඥා නැහැ නේද? සංඥා නැත්තම් විඥාණයට හටගන්න බෑ. නාම රූප පත්‍ය විඥානං කියලා නේ තියෙන්නේ නාම රූප දෙකම අයින් වුණාන් පස්සේ විඥානය හට ගන්න පුළුවන්ද විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති විඥානයාගේ නිරෝධයෙන් සියලුම දේවල් නිරුද්ධභාවයටපත් වෙනවා පැහැදිලි මේ එන්න මේ සමාධිය ගැන මට කියන්න ඕන ටිකක් මම කිව්වේ මේකෙන් මට නැවතත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ධානවලට සමවදිනවා කියන්නේ රූප රාගය ඇති කරගන්නවා නෙමෙයි ධාන වලින් ලබන ප්‍රීතිය රූප ලෝකයෙන් එන ප්‍රීතියක් නෙමෙයි. අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්මයේ මතු කරගෙන සත් ධර්මයේ තුල සැතපීලා ලබන්නා වූ ප්‍රීතියක් පමණයි. විවේක ජං ප්‍රීති සුඛං ဒုတိ ය ඥානං උපසම්පද්ද විහෙරති. පැහැදිලි නේද? ඒතකොට අසත් ධර්මයේ යට කරගෙන මේ දක්ෂ යෝගාවචරයා සත් ධර්මයේ තුල සැතපීලා ප්‍රීතියෙන් ඉන්නවා. එහෙම ඉන්න හොඳේ. ඒ සඳහා මේ ධර්ම දේශනාව ශක්තිමත් වේවා ඥාන වලින් රූප රාගය ඇති වෙනවා කියන නොදැනුවත්කම නැති කරගෙන ධාන සුවයෙන් කෙලෙස් දහනය කරගෙන දහම් සුවයෙන් ප්‍රීතිමත් වීම සඳහා කෙලෙස් බල බිඳීම සඳහා පංච නීවරණ විනාශ කර ගැනීම සඳහා මේ ධම් දිසුම ශක්තිමත් වේවා කියන ආශිර්වාදයෙන් මාගේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා එත්තාවතාච යම්හෙහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti අද දේශිකානන් වහන්සේ මහා කම්මඨානාචාර්ය පූජ්‍ය පඬිත වතුරුගම නන්දසිරි ස්වාමීන් වහන්සේ Thank you.